අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු മന്ത്രിතුමාලා හිටපු ප්‍රාන්ත සභා අපේක්ෂකතුමාලා മന്ത്രിතුමාලා සියලු දෙනාම අනාගතයේදී අපේක්ෂකත්වය ලබාගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ මොනම කෙනෙක්වත් මේ වෙනකොට වෙනත් පක්ෂයක් වෙනත් කණ්ඩායමක් වෙනත් කල්යක් හොයාගෙන යන්න සූදානම් වෙලා නැහැ. සමහර කණ්ඩායම් උත්සාහ කරා අපි අතර ભેදයක් ඇති කරලා මේ ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමිනේෂන් ලබා දෙන්න ඒ නිසා අපි ගාවට එන්න කියන මතවාදී රටේ කරා. හැබැයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බවණක් නෙමෙයි පෞද්ගලික මැතිවරණේ එතුමාට බැනපු ජනවාරි මාසේ අතමෙන්ද දොස් කියපු ඒ සියලු දෙනාමත් එතුමා එකට එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි එකට අත්වල බැඳගෙන ගමනක් යනවා කියන පණිවිඩය සහ පූර්වාදර්ශය ලබා දීලා ඉවරයි.